නමෝ බුද්දාය ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා ඔබේ කලන මිතුරා සද්ධාරූපවාහිනිය ඔස්සේ මෙන්ම ලක්විරුගන් විතරේ ඔස්සේ අද දවසෙත් ඔබේ අපේක්ෂා පරිදි මිලිඳු රාජ ප්‍රශ්න උතුම් සදාම් පිළිසඳර රැගෙන මහා සංඝරත්නය ආශිර්වාද ඇතුව අපි තාම දයාවෙන් ඔබ මුණ ගැහෙනවා. පසුගිය වැඩසටහන පුරාම මහා සංඝරත්නයේ උත්තම ගුණයත් ඒ වගේම අපගේ භාග්‍යවතුන් වහන්සේගේ ගුණ සමුදායත් මේක ආකාරයෙන් සවිස්තරව වර්ණනා කරමින් පින්වත් ස්වාමින් වහන්සේ අපට කරුණු පහදා වදාලා ඉතින් ඒ සාත්‍රු සම්පන්තිය පිළිබඳව අනේක নমස්කාරයන් ඔබේත් මගේත් හිතේ නොඅනුමාන වශයෙන්ම ඇති වුණා. ඉතින් අද දවසෙත් අපිට උතුම් දහම් පිළිසඳරක් ශ්‍රවණය කරන්න පිනය දෙනවා අවස්ථාවය දෙනවා. ඉතින් මේ සියලු කාරණා ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේ නිසා අපි ලොකු ස්වාමීන් වහන්සේ වන්දනා කරගනිමු. ඒත් එක්කම අද දවසේ මේ උතුම් සදහම් පිළිසඳරෙහි සදැහැති දායකත්වය මා ඔබට සිහිපත් කරන්නම්. අද දායකත්වයේ දරන්නේ සිංගප්පූරුවේ පදිංචි පින්වත් නිසංසලා බණ්ඩාර මහත්මිය සහ සිරන්ත සුභසිංහ පින්වත් මහත්මයා යන සදහැවතුන් විසින් මේ සදහැවතුන් අපි තමෙත් සිතින් සිහිපත් කරගන්නවා. ඒත් එක්කම අද දවසේත් අප කෙරෙහි අපමණ කරුණාවෙන් උතුම් මිලිඳු රාජ ප්‍රශ්නය සදහම් පිළිසඳර පිණිස වැඩම කොට වදාලා අවසරයි අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍ය රත්නයක් වන අවසර වැලිමඬ ශ්‍රද්ධා ශීල අපේ ස්වාමින්දයන් වහන්සේ පාදහබිවන්දනය සිදු කොට ගෞරවයෙන් පිළිගනිමු ස්වාමීනි අපගේ নমස්කාරය වේවා ස්වාමීනි බොහෝ කාරණා අපි ගියවර වැඩසටහනේ ඔබ වහන්සේ අපට පහදා වදාලා අද දවසෙත් අපි සතරේ ස්වාමීන් උතුම් දහම් කාරණා දැනගන්න අවසරයි ස්වාමීන්. නමෝ බුද්ධාය. අපගේ ಪರම පූජනීය ගුරු දේව උතුම් පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට নমස්කාර වේවා. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා. අපිට මේ මිලිඳු රාජ ප්‍රශ්නය නිසා මේ දහම් මේ පරයය නිසා ගොඩාක් මිනිසුන්ගේ කියන්නේ සිහි බුද්ධියෙන් ඇහුවොත් විමති දුර වෙනවා. එතන මේ මිලිඳු රාජ ප්‍රශ්නේ නම් ආගම් ભેදකින් තොරව ඇසිය යුතු එකක්. එහෙමයි ස්වාමී. ඊළඟට තර්ක විතර්ක කරන අය ඇසිය යුතු දෙයක්. නේද? ඉතින් ඒ නිසා ඉතින් මේ ලෝක සත්‍යාව මේ ධර්මය අහනවා නම් කොයිතරම් හොඳද? ස්වාමීනි මේ තර්කය නම් ගෝචරවන්නේ තර්කයෙන් මනවින් කරන විග්‍රහ වෙන ආකාරය. ඉතින් මේක මේකෙන් ගොඩාක් ඒ දේවල්මනේ ඛණ්ඩනය කරලා තියෙනවා. ඉතින් නමුත් ඉතින් ඒ තුලින් තර්ක කරන්න වාද කරන්න වගේ පැත්තකට ගිහිලා අවසානයේ තුනරුවන් කෙරෙහි උපදින ශ්‍රද්ධාව ඒක අපුරු දෙයක්. දැන් අද අපි මිලිඳු රාජ ප්‍රශ්නේ කතා කරන්නේ අපූර්ව කාරණාවක්. අපි අපි ඒ නිසා කෙලින්ම දහම් කරනම කතා කරමු. අවසරයි ස්වාමීනි එහෙමයි. ඉතින් මිලිඳු රාජ්‍යරෝ බුද්ධ ශාසනය පිළිබඳ තියෙන විශාල ප්‍රතුල දැනුමක් තියෙනවා. එහෙමයි. මතක ශක්තියක් තියෙනවා. ඉතින් මේ මතක ශක්තියෙන් මේ රජුරෝ කල්පනා කළා අතන මෙහෙම තියෙනවා නම් මෙතන මෙහෙම තියෙනවා නම් කියලා හිතලා අනාගතයේ බුද්ධ වචනේ වචන සහ සිද්ධි අරගෙන වාද ගොඩනගයි. එහෙමයි. ඒකේ අර්ථය සහ පරමාර්ථය ගැන හිතන්නේ නැතුව. එහෙමයි. එතකොට ඒ අයට උත්තර දෙන්න වික්ත ප්‍රතිබල විශ්වෝන් නැති වෙයි. එහෙමයි. ඒ නිසා නාගසේන මහරහතන් වහන්සේ කියන්නේ සොඳුරු මහා ප්‍රතිබහණයකින් හෙවි හිතා ගන්න බැරි තරම් මේ ධර්ම කතික සහ මහා ප්‍රතිබහණයකින් යුතු මధుර මනෝහර මధుරතර උපමා වැටහෙන සොඳුරු රහතන් වහන්සේ. ඉතින් ඒ නිසා නාගසේන මහරහතන් වහන්සේගෙන් මේවට උත්තර ලබාගෙන තියාගන්න ඕනේ කියලා රජුරු වහන ප්‍රශ්න. දැන් අදත් ඒ වගේ එකක් අහන්නේ. කියනවා මේ පෙර මම මිනිස් ලොව සිටියම් සත්වයන්ට වෙහෙස නොකරන ස්වභාවයෙන් හුන්නෙමි. කියලා ඔය තියෙනවා මේ ලක්කන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා පින්වත් මහණෙනි මට මේ මේ මහා පුරුෂ ලක්ෂණේ ලැබුණේ සසරේ මං කවුරුත් වෙහෙසටපත් කරවලා නැහැ. එහෙමයි. සසරේ වෙහෙසටපත් කරවලා නැහැ මම. ඒ නිසා තමයි මට මේ මහා පුරුෂ ලක්ෂණේ ලැබුණේ කියලා. ඉතින් කියනවා නාගසේනයන් වහන්සේ ඔය වාගේ වචනයක් ලක්ෂණ සූත්‍රයේ තියෙනවනේ. එතකොට තියෙනවා ලෝමස කස්සප ඍෂිවරයා ලෝමස කස්සප ජාතකේ ලෝමස කස්සප ඍෂිවරයා නොඑක් සිය ගණන් ප්‍රාණින් වනසා වාජපේය නම් මහා යාගය කළා කියලා එක්කුත් තියෙනවා. එහෙමයි. ඒතකොට මම කවුරුවත් වෙහෙසටපත් කළේ නැහැ කියන වචනේ හරිනම් අර සත්තු මරලා යාග කළා කියලා ජාතක කතාවක තියෙන එක වැරදි වෙන්න ඕන. ඒක හරිනම් අර වචනේ වැරදි වෙන්න ඕන. ඉතින් මේ උබතෝකෝතික ප්‍රශ්නේ ඔබ වහන්සේ කරා පැමිණුණා මේක විසඳන්න කියලා. මහත්මයාට අර ලෝමස කස්සප දැන් බුදුරජාණන් වහන්සේ සංසාරේම ප්‍රාණඝාතයේ අනුත් අය වෙහෙසනේවා පීඩාවටපත් කරනේවා කරලා නැහැ. එහෙමයි ස්වාමී. ඉතින් එක ජාතක කතාවක මෙහෙම සිද්ධියක් තියෙනවා. එහේ. ඒ තමයි මේ ලෝමස කස්සප කියන තාපසෙන් වහන්සේ හිමාලයේ වැඩ ඉන්නවා. එහෙමයි. ඉතින් ඍෂි ප්‍රවිද්‍යාවෙන් පැවිදි වෙලා ධානාදී ලැබමින් වැඩ ඉන්නවා. වැඩේ ඉන්නකොට උන්වහන්සේගේ තියෙන සීල ගුණ තේජසට ශක්‍රයාගේ භවන කම්පා වෙනවා. එහෙමයි ස්වාමී. ශක්‍රයාට හිතෙනවා මේ මේ තාපසයා මෙතනින් චුත වෙලා මේ ශක්‍ර භවනේ උපදින්න පුළුවන්. ඒකට මට මේකෙන් චුත වෙන්න වෙනවා. මට බැහැර වෙන්න වෙනවා. ඒ නිසා මම මොහුට ඒ ඒ මොහුගේ තේජස නැති කරන්න ඕන කියලා. එහෙමයි ස්වාමී. ඒකට මහතේ හිතන්න බලන්න මේ බුදවරු නැති කාලේ ඍෂිවරුන්ගේ සීල තේජසින් සක්‍ර භවන පවා කම්පා වෙනවා නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් සරණ ගිහිල්ලා හොඳට සිල් ගුණ දන් රැකගලා උපසම්පදා සීලයක් රැකගෙන හොඳ ධර්මයකින් යම් විශ්වාසයක් හිටියොත් එහෙම දෙවි දේවතාවුන් වහන්සේලා දන ගහනවා ඉතින්. එහෙමයි ස්වාමීන්. එහෙ. නේද? එහෙ. ඉතින් ඒ නිසා මේ අර සක්‍රයා මොකද කළේ? අර මේ තාපසයාගේ සීලය කඩන්න ඕන කියලා එක දවසක් බරණැස් රජුරුවන්ගේ නිදාගෙන ඉන්නකොට ආකාශය පහළ වෙලා රජුරවන්ට එහෙමයි. ඉතින් කියනවා ඔබට මේ මුළු පෘථුවියේම රජ වෙන්න ක්‍රමයක් තියෙනවා කියනවා. ඊට පස්සේ අහනවා මොකද්ද කියලා. හිමාලීන ලෝමස කස්සප කියලා තාපසේ ඒ තාපසයා ගෙන්නලා චතුස්පදක යාගයක් කරන්න සියලු පාසතරේ සතුන් මරවන්ට මේ සාමාන්‍ය 100 ගානේ වගේ. එහෙමයි ස්වාමී. පාහතරේ සතු. මරවන්න ඒ මරවල යාගයක් කරන්න පූජාවක්. එතකොට ඔබ මේ මුළු පෘථුවියටම රජ වෙනවා කියවෝ. සක්දෙවිඳුන් කියන්නේ සක්දෙවිඳුන් කිව්වේ. ඊට පස්සේ රාජතුමා හරියට සන්තෝෂයටපත් වෙලා පහුවදා අර තාපසයා ගෙන්නන්නේ යවනවා. මට මතක හිටියේ සයිය කියන අමාත්‍යවරයා තමයි යවන්නේ. ඉතින් අමාත්‍යයා කරුණු කියනවා ගොඩාක් එන්න යාගි කරන්න. ඊට පස්සේ කියනවා මේ මොනවද අහනවා මේ ලාමක වූ මේ දැන් මේකේ වාක්‍යය තියෙනවා. එහෙමයි. සාහිය අමිත්කමනේ සතර මහා සාගරයේ කෙලවර කොට ඇති සාගර කුණ්ඩලයක් බඳු මේ මහා පොළොවේ රාජ්‍ය සම්පත් උදෙසා තපෝ ගුණයන් හැරදමේ දැමේ යන නින්දාවට මම කැමති නොෙමි. ඒ දැනගනෝ කියලා. මේ පෘථුවේ රජකමක් වෙනුවෙන් මගේ තපසත් ඇරලා ප්‍රාණඝාතය කරන්න මං එනවා කියන එක නින්දාවට කාරණයක්. මම එන්නේ නැහැ කිව්වා. එහෙමයි ස්වාමීනි. යනවා යන්න කියලා පන්න ගත්තා. එහෙමයි. දෙතුන් වතාවක් ගියා හරි ගියේ නැහැ. දැන් සක්කරයා බලාගෙන ඉන්නවා කොහොමද මෙයා මේකෙන් සීලය නැති කරගන්නේ? ස්වාමිනේ ශක්තියෙන් දුණත් එතන ප්‍රමාදයට පත් වෙනවා. මහත්තයා මේ මෙහෙමයි. ඒ ඔය ඔය ඉතින් අතීතයේ සක්දෙවිඳු කියන්නේ. එහෙමයි ස්වාමිනේ. සක්දෙවරු අවුරුදු 3 කෝටි 60 ලක්ෂයකින් සක්දෙවිඳු මාරු වෙනවනේ. එහෙමයි ස්වාමිනේ. මනුස්ස අවුරුදු 3 කෝටි 60 ලක්ෂයකින් සක්දෙවිඳු මාරු වෙනවා. එහෙමයි. ඒ කියන්නේ වෙනසක් දෙන කෙනෙක් උපදින සක්‍ර කියන වචනේ තානාන්තරයක් ස්ථානයක් ඒක. තනතුරක්. ඉතින් මහතේ අද කාලේ වුණත් යම් කිසි කෙනෙක් උතුම් ගුණධර්මයන් පුරුදු කරනකොට ඒකට නොපෙනෙන ලෝකෙ ඉක්මවා යම් කිසි කම්පනයක් ඇති වෙනවා. එහෙමයි ස්වාමී. ඔවුන්ට ඒ ගුණේ පුරුදු කරන කෙනා පේනවා. පෙනිලා ඒ ගුණේ වනසන්න මොකක් හරි එකක් කරනවා. එහෙමයි. හරි මේ මේක මහා සංවේගජනක සිද්ධියක්. අද උනත් අහිංසක ගුණධර්ම පුරුදු කරගෙන යන සීලය කැඩෙන්න මොකක් හරි පරිසරයක් හැදෙනවා. එක්ක මොකක් හරි මිත්‍යා දෘෂ්ටියක් උපද්දනවා. ආන්දරමක් කැලේ කරි ටිකක් පාඩුවේ භාවනා කරගෙන ඉන්නකොට මොකේ හරි මල පෙරේතේ භූතෙක් හරි පෙනිලා අර ආන්දර නොම ගෑවල ඊට පස්සේ ඒ පිටිපස්සේ යනවා. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ පණිවිඩ ලැබෙන්න ගන්නවා. එක පැත්තකින්. ඔය වගේ මොකක් හරි භූත ලෝකයකට සෙට් වෙනවා. එහෙමයි. ඊට පස්සේ එක්කෝ සීල ඡේදනය වෙනවා. එක්කෝ උමතු වෙනවා. මොකක් හරි වෙලා අර ගුණයන් දිනු කරන්න යන කෙනා කඩාකප්පල් කරවලා දානවා. ඉතින් මේ මේ බලන්නකො මේ දැන් තාපසින්හන්සේගේ තේජසට සක්කරයා විරුද්ධ වුණෙච්ච හැටි ඒ කාලේ. ඊට පස්සේ අවසානයේ ආය සක්‍රයා රජුගන්න පිනින්දලා කිව්වා ওই ආගේ තාපසය ලවම කරවන්න. ඊට පස්සේ කොහොම ගෙන්නන්නේ විදියක් නැහැ. ඔබගේ චන්ද්‍රවතී කියන කුමාරිකාව ලස්සනට සරසවල යන්න කිව්වා. එතකොට මේ චන්ද්‍රවතී කොච්චර ලස්සනයිද කියනවා නම් මහන්තයා මට කියන්න උපමා නැහැ. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ චන්ද්‍රවතී මේ බිසව මේ කුමාරිකාව සරසලා හිමාලයට ගෙන්නන ගිහිල්ලා කියනවා රාජ්‍යෙන් භාගයයි මේ කුමාරිකාවයි ඔබට දෙන්න තීරණය කළා. ඔබට තියෙන අපි සමග යාගය කරලා දෙන්න කියලා. අර කුමාරිකාව දැක්ක ගමන් ධ්‍යාන නැති වුණානේ. එහෙමයි ස්වාමීනි. හිත උමතු වුණානේ. මොකද්ද ඔළුව මේ කුරුවල් වෙලා ගියා. මේ බලන්න රූපයක් මිනිස්සුගේ හිතට කරන දේ එහෙමයි ස්වාමීනි. හඬ රූපේ සමහර කටහඬටත් තියෙනවා. කටහඬට කැරකිලා යනවා. සාමාන්‍යයෙන් ඔය ෆෝන් වලින් ළමයි කතා කරලා එහෙම සමාජයට හඳට කැරකිලා යනවා බලන යනකොට අර කොල්ලට වැඩි වැඩි මල් අක්කි කෙනෙක්. එහෙමයි සම්. හඳට අහුනේ කැරකිලා ගියේ. ඊට පස්සේ ওই විදිහට ඊට පස්සේ ඒ තාපසයාට හිත උමතු වුණා. උමතු වෙලා අර කරත් පිටිපස්සේ ගියා. ගිහිල්ලා දැන් කල්පනාවක් නැහැ. එහෙමයි සම්. ඊට පස්සේ එයාගේ අතට කඩුව දීලා අර සම්පාන් සිව්පා සත්තු ටික ඔක්කොම පෙන්නලා කිව්ව මේ යාගය කරන්න කියලා. දැන් මේ තාපසයාට පේන්නේ අර කුමාරිකාව ගන්න එක විතරයි. කඩුව අතට අරන් බෙලි කප කපා ගියා. එහෙසම්. බෙලි කප කපා ගියා. එහෙයි. බෙලි කප කපා යනකොට මේ මහත්තයා මේ කප කපා යනකොට එකපාරම අර මේ බෙලි කප කපා එන වේගෙට සත්තු ඔක්කොම කෑ ගැහුවා එක හඬින්. සත්තු ඔක්කොම එකහඬින් කෑ ගහනකොට අර උස්සපු කඩුව ගහගන්න බැරි වුණා. තාපස ඒ වෙලාවේ තමයි සිහිය ආවේ. අයියෝ මේ නින්දනීය තුච්ච ස්ත්‍රියක් නිසා මම මගේ සීලේ නැති කරගත්තා කියලා දුකක් ආවා. ඒ ආපු දුක ස්ත්‍රිය කෙරෙහි තියෙන රාගයට වැඩි අධිකයි. එහෙමයි ස්වාමීනි. ඒ නිසා චන්ද්‍රවතී එපාම වුණා. එහෙයි. අහෝ මට විච්ච නස්සැත්තිය කියලා ඒ විලාම සංවේගී උපද්දවාගෙන සීල ගුණ තේජස පිහිටවාගෙන ධ්‍යාන උපද්දවාගෙන හිමාලයට ගිහිල්ලා මේ බ්‍රහ්ම ලෝකෙට යනවා. ඉතින් කියනවා බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව කාලේ කවුරුත් වෙහෙසෙවි නෑ කියනවා නම් වාජීය කියන යාගය කරන්න සතු මැරුවේ. එහෙමයි ස්වාමී. ඉතින් ඒක ඔබ වහන්සේ පැහැදිලි කරලා දෙන්න ඕන කියලා. ඊට පස්සේ අපේ නාගසේන මහරහතන් වහන්සේ දේශනා කරනවා මේ යාගය කළේ රාග වශයෙන් උමතු බවට පත් වෙලා සතුන් මැරීම වෙනුවෙන් චේතනා පහලකට නෙවෙයි හරිනේ අර මං කිව්ව කතාව තේරුණානේ. අර චාන්ද්‍රවතී දැක්ක ගමන් පිස්සු හැදිලා. ওই විදිහට තමයි අද කාලේ ඔය කෙල්ලන්ට වසඟ වෙන කොල්ලන්ට අම්මා මතක වෙන්නේ. තාත්තා මතක වෙන්නේ. ඇයි අර ස්ත්‍රීන් ගැන කල්පනා කළා කළා උමතු වෙලා තියෙන්නේ. ඒතකොට මව්පියෝද අවවාද දෙන අයද මොකෝවත් හිතට යන්නේ ඉතින් කියනවා අර තාපසයාට අර සත්තු මැරෙනවා නේද කියන එක නෙමෙයි කියන හිතට ගියේ අර චන්ද්‍රවති ලබා ගන්නවා කියන එක. උමතු වෙලා හිත. ඉතින් ඒ නිසා කියනවා ස්වාමිනී නාගසේනයන් වහන්සේ පුජ්‍යලිය 8 දිනක් සතුම් මරති. දැන් රජුරෝ කියනවා. අට මේ දෙන් මේ අට දෙනා සත්තු මරනවා. ඒ තමයි රාගයෙන් පුජ්‍යලයා රාගයට වසඟ වෙලා සත්තු මරනවා. දේශී පුජ්‍යලයා දේශයට වසඟ වෙලා සත්තු මරනවා. මෝහී පුජ්‍යලයා මෝහයට වසඟ වෙලා සත්තු මරනවා. මානේ පුජ්‍යලයා මාන්නෙන් සත්තු මරනවා. ලෝභී පුජ්‍යලයා ලෝභයෙන් සත්තු මරනවා. බාලයා සතුටු වීම පිණිස සත්තු මරනවා. රාජු ශිල්පයේ හික්මවීම පිණිස සත්තු මරනවා. ඇයි තල ශිල්පේ පුරුදුද කඩු ශිල්පේ පුරුදුද කියලා ඒවා පුහුණු වෙන්න යනකොට සත්තු මැරෙනවා. ඒ වගේම සමාජයේ ඉන්න අය හික්මවන්න යනකොට දනුවන් දෙනකොට සත්තු ප්‍රාණඝාතය යෙදෙනවා. ස්වාමීන් නාගසේනයන් වහන්සේ බෝසතාණන් වහන්සේත් කරන ලද්දේ ප්‍රകൃතියෙන් ඇති දෙයක් නොවේ. ඉතින් අට දිනක සත්තු මරනවා ඒ විදිහට ඉතින් මෙයා මේ බෝධිසත්වයොත් ඉතින් රාගයෙන් යට වෙලානේ සත්තු මැරුවේ කියන්නේ. එහෙමයි. නෑ රජතුමනි බෝධිසත්වයන් වහන්සේ ප්‍රകൃතියෙන් කළේ නෑ කියනවා. ඉතින් යම් හේකින් ප්‍රകൃතියෙන් කළා නම් කොහොමද අර සයි ඇමතියාට කියන්නේ සතර මහා සාගරයේ කෙළවර කොට ඇති සාගර කුණ්ඩලයක් බඳු මේ මහා පොළොවේ රාජ්‍ය සම්පත්‍ය උදෙසා තපෝගුණයන් හැරදැමීම හැරදැමී යන නින්දාවට මම කැමති නොවෙමි. ඒක දැනගන්න කියලා අර සයි ඇමතියාට තර්ජනය කරන්නේ කොහොමද මං තපස අත්හරින්නේ නැහැ කියලා. මහරජාණනි මේ මේ විදිහට බෝධිසත්වෝ කුමන්තරණේ මෙහෙवला චන්ද්‍රවති රාජකන්‍යාව දුටු සැමින් උමතුවට පත් කළා සිහි විකල් කළවර රාගයෙන් විසඤ්ඤ කරවලා ආකූල ව්‍යාකූල කරවලා වහ වහ කරන්නේ කුවේ. ඒ කියන්නේ ඉක්මනට මරාගෙන මරාගෙන යනවා සිහියක් පිහිටන්නේ නැහැ. ඒ වික්ෂිප්ත වූ බ්‍රාම්ත වූ ලෝලිත සිතින් මහත් වූ පශු ඝාතනයෙන්, ඒ කියන්නේ සත්ව ඝාතනයෙන් රැස්සු රුධිරයෙන් යුතු වාජේය මහ යාගය කළා. මහරජාණන් උමතු විකල් සී ඇති තැනැත්තා දැල්වෙමින් තිබෙන ගින්නත් මැඩගෙන යයි. උමතු වෙලා සිහි විකල් වෙලා තියෙන එක ගින්දර මැදින් යනවා කියනවා. කිපුණු විසගෝර සර්පයා අතින් ගනි. මද කිපුණු ඇතා ඉදිරියට යයි. එතරක් නොපෙනෙන මොහොතට පයිනි. ගවරවලත් කුණුවලත් මැඩගෙන යයි. කටු සහිත ප්‍රදේශයටත් නැගී ප්‍රපාතයටත් නැගී අසූචිත් අනුභව කරයි. නිර්වත්ව මහපාරයයි. අන්‍ය වූ බොහෝ නොකල යුතු දේ කරයි කියනවා යම් කෙනෙක් උමතු වුණාට පස්සේ. එහෙමයි. දැන් මහත්තයා මට මේක මතක් වෙනවා මතක් වුණේ දැන් අපි ගෙවල් වල ඉන්න කාලේ ඔය මේ ෆිල්ම් එහෙම බලලා තියෙනවානේ. එහෙමයි. ඊට උර සමාල්ලාට ওই හින්දි ෆිල්ම් වල එහෙම සමහර වෙලාවට ආදරේ වෙනුවෙන් වෙද්දි කාගෙන උල් ඇනගෙන බෝතල් කටු මත අඩිය තියාගෙන කොල්ලෝ යන්නේ ප්‍රේමය උදෙසා. මේ බණපද යනවා නම් ඕහු අනහයි උමතුෝය. තව එකක් මට මතක් වුණා. කොල්ලෝ අත් කපා ගන්නවා, ඇඟ හූරා ගන්නවා, නම ගහ ගන්නවා. එහෙමයි. එහෙමයි. නේද? අම්මේ උමතු බව මේ අතපය කපා ගන්නවනේ මහත්තයා. බඩු පොලේ ගහනවා. නේද? මෙහිමත් උමතු බව කෝට්ටේ බදා ගන්නවා. එහෙත් පෙරලෙනවා මෙහෙත් පෙරලෙනවා. මේ වනාහි උමතු බව. ඇත්තරම පිස්සු. එහෙයි. සිහිනුවන ඉතින් උපදින්න කාලයක් <laughs> අවශ්‍යයි ස්වාමීනි. අර සාමාන්‍යයෙන් ළමයි කියන්නේ ආදරේ සුන්දරද මෙතරම් කියන්නේ. එහෙම නැත්නම් අද කාලයේදී කියන්නේ මේ ආදරේ පිස්සුවක්ද මෙතරක්. ඒ අමුතුයි දැන් මේ දිනේ උමතු බව. ජරාව දැන් උමතු වුණාට පස්සේ ජරාව කටට ගන්නවා. මේ තියෙන්නේ අසුචි කනවා කියලා. දැන් බටහිර කාමයෙන් කාමයෙන් උමතු වෙලා බටහිර මම අහලා තියෙනවා බටහිර මිනිස්සු මේ රාගේ වැඩි වෙලා පිරිමි ස්ත්‍රීන්ගේ අසුචි කනවලු. එහෙමයි ස්වාමී. අපේ උන්ටත් දැන් අනාගතේ ෆෝන් සෙල්ලමත් එක ගිහිල්ලා ගිහිල්ලා මොනව වෙයිද දන්නේ නැහැ. මොනව වෙයිද දන්නේ නැහැ. දැන් මට මොන ගැහුණා මේ ළමේ ඒ ළමයා ওই ස්පා වලට ගිහිල්ලා ওই ජරා වැඩවලට යොමු වෙලා මේ ඊට පස්සේ දැන් අසුචි කන්න හිතෙනවා. ස්වාමීනි මේ ඒ සිදු කරන කර්ම විපාකයම අනේ මම දන්නේ මේක නම් තියෙන්නේ උමතුයි කියලා. එහෙමයි ස්වාමීනි. උමතුවටපත් වෙලා හිත සාමාන්‍ය ස්වභාවය නෙවෙයි තියෙන්නේ. විකල් වෙලා. එහෙයි ස්වාමීනි. උඩ අතපය කපාගෙන ලේ හලාගෙන ඒ විදියට දැන් තව මට මුණ ගැහුණා ළමේ ඒ ළමයා මම දැක්ක පෙරේම කතාවක්. ඔන්න කෙල්ල දකින්න බෑ නැතු වෙන්න බෑ කියලා අඬාගෙන ආවේ. මම බ්ලැක්කේ ළමයාගේ අත හූරගෙන හූරගෙන ලේ. ඊට පස්සේ මං චුට්ටක් බැලුවා ඇයි මේ කතා කරලා ඇහුවා ඇයි මේ කියලා. බලනකොට මෙයාලගේ ප්‍රේමය බැඳෙන්න මේ කැඩෙන්න එපා කියලා මෙයාලා බාර වෙලා ඔය දිවේලියට දාගෙන කොණ්ඩේ කඩාගෙන ඉන්න යස්සනේට. එහෙමයි. එතකොට එහෙම බාර ආර වෙලා. එතකොට එයාලගේ ඒ ඒ බැල්ම වැටිලා මේ ළමයිට. එහෙමයි. එතකොට අර කෙල්ල මතක් වෙලා විරහ වේදනාව වැඩිකමද ලේ දකිනවා. ලේ ඕන්නේ අරයට. එහෙමයි. මේ වගේ තියෙන සම්බන්ධය ස්වාමීනි අපි කොහොමයි මේ ලේසි නෑ. එහෙමයි. ආ ඊට පස්සේ කොමාරී දේවාලයකින් ගියකින් දාලා යම් කරේ. ඊට පස්සේ අපි කිව්වා ගිහිල්ලා රුවන්වැලිසෑයට ජීවිතේ පූජා කළා අඟුලිමාල පිරිත කියලා එන්න කියලා. ඉතින් මහත්තයා ඔයා කියන්නේ මේ පුදුම වැඩේ කියන්නේ රුවන්වැලිසෑයට කියලා ජීවිතේ පූජා කළා අඟුලිමාල පිරිත කියනකොට අර යන්ත්‍රය පිපිරුවා. එහෙමයි ස්වාමී. ඒ කියන්නේ ඒ ඒ දේවාලෙන් දාපු යන්ත්‍රයත් එක්කයි ඒ බන්ධනේ තිබ්බේ. එහෙමයි. එදා ඉඳලා කෙල්ල ගැන හිතෙන්නේ නැහනේ අර විදියට. අත කපා ගන්න හිතෙන්නේ නැහනේ. එහෙමයි. මේවත් එක මොනවදෝ සෙල්ලම් ගොඩක් තියෙනවා මහත්තයා අපිට නම් කියන්න තේරෙන්නේ නැහැ. මේ ලෝකයේ මිනිස්යාගෙන් ප්‍රයෝජන ගන්න ස්වභාවය. ඒ නිසා කවදාවත් Tamanට බිරිඳක් Tamanට ස්වාමියෙක් කියලා කර්මාරූප උරුම වෙනවනේ. නිකම් මේ එකේ කාලම් ගිහලා වැඳ වැටි වැටි ආඥා කරන්න අවශ්‍ය නෑ මහත්තයා. එහෙමයි ස්වාමීන්. අවසානයේ බලන්නකෝ ලේ වලින් ජීවිත වලින් වන්දි ගෙවන්න වෙනවනේ. අර Tamante එක නොලැබී යනවනම් ස්වාමීන් ඒක වැරෙන් ලබා ගන්න අපි ගන්න උත්සාහය මේ අනර්ථය උමතු බව උමතු එහෙමයි ස්වාමී උමතු බව ඒ කියන්නේ ජීවිත අවබෝධයෙන් අපරාධ දුර්ලභව ලැබෙන මනුෂ්‍ය ජීවිතය එහෙමයි ස්වාමී දුර්ලභව ලැබෙන මනුස්ස ජීවිතයක් විනාශ වෙලා යනවා. හරි සමේගයිනේ. ඊට පස්සේ කියනවා රජතුමනි ওই විදිහට කියනවා සිහි විකල් වුණාට පස්සේ අසූචි පවා කනවා කියනවා. ජරාව කනවා කියනවා ජරාව ලෙව කනවා කියනවා. එහෙමයි ස්වාමීනි. ගඳ නැහෙනේ ඒකට ගන්ධස්සාරේ නැහැ. ඕනම ගඳක් මේ ඔහුට සුවඳක් වගේ දැනෙනවා. උමතු වෙලා කියලා ඉතින් ඒ නිසා මේ මහත මේ රාගයේ ස්වභාවය මේ බලන්නකො මහා බෝධිසත්වෝ මේ උමතු උනානේ අර චන්ද්‍රවතී දැකලා. එහෙමයි ස්වාමීනි. මෙහෙමත් මේ මේ සංසාරේ කෙලෙස්වල ස්වභාවය. මේ රාගෙත් නම් නිඳා වේවා කියලා හිතන්න ඕනනේ. එහෙමයි ස්වාමීනි. මේ කෙලෙස් සහිත රාගය නිසා කොච්චර නොමනා නොකොට යුතු දේවල් කරනවද ලෝක සත්‍යය. එහෙමයි. ඒ නිසා ඉතින් යම්කිසි කෙනෙක් මම හිතුවේ මම අර කලින් ඔය අඟුලිමාල සෑය ගැන විස්තර කියද්දී කිව්වා රාගයෙන් පිච්චෙන දරුවෝ මේ කැටයක් තියාගෙන රාගයෙන් වර්ධෙන වෙලාවට අඟුලිමාල මහරතන සීකල්ල කැටයට කාසියක් දාන්න. එහෙමයි ස්වාමීනි. පිරිත සීකල අඟුලිමාල මහරතන සීක තේජසින් බුද්ධානුභාවයෙන් ධම්මානුභාවයෙන් මේ රාග ගින්නේ මාව නිදහස් වෙන්න ලැබේවා මට කියලා. එහෙමයි. ඒකට ඒ කැටයට කාසිය 100ක් එකතු වුණොත් 1000ක් එකතු වුණොත් දහස් වතාවක් හිතලා රාගයෙන් නිදහස් වෙන්න ඕන කියලා. එහෙමයි. ඒ මොනිවරේකට ස්තූපයක් හදෙනවා. ඒ පින ඔහු කරා ඇවිල්ලා ඔහු රාගගින්නේ මුදවනවා. එහෙමයි. ඒ නිසා ඒ විදිහට වෙන්න මේ මහත්ය දැන් මේක මේ විස්තර කරගෙන යනකොට උමතු සත්‍යය කරන දේවල් විස්තර කරනවා. බෝධිසත්වයත් අහුනවා මේකට. අපි ගැන කවර කතාවද අද කාලේ. ස්වාමීන් අවසරයි මේ රාගය රාගේ පහර කැමත මෙතරම්ම සත්‍යය බඳුන් වෙනවා. මිනිසුන් බඳුන් වෙනවා කියන එක. ඔව් ඒ කියන්නේ අර උමත වීමත් එක්ක සිද්ධ වෙන දේවල් නෙමෙයි බෝධිසත්වයන් වහන්සේට සිද්ධ වෙන දේවල්. හැබැයි තෙම් පින්බලයට කරපු කුසල් ශක්තියට සිහිය උපදිනවා. එහෙමයි. ඉතින් දැන් මෙතනදී කියනවා රජතුමනි උමතු සිතින්නේ අර ස්ථානගත කරගෙන ගියේ උමතු සිතින් කරන ලද පාපය මේ බරපතල උන්නේ කිය. එහෙමයි ස්වාමී. පරලෝකෙත් ඒ උමතුෙන් කරන පාපේ බරපතල වෙන්නේ නැහැ කියනවා. මහරජාණන් මෙහිලා උම්මත්තකීක වරදක් කරන්නේ නම් ඔබ ඔහුට නියම කරන්නේ කරන්නේ කවර දඬුවමක්ද? එහෙසම්. පිස්සු හැදිච්ච කෙනෙක් වැරද්දක් කළොත් රජ කෙනෙක් විදියට කොහොමද හව දඬුවම් දෙන්නේ? කිව්වා ස්වාමීනි උම්මත්තේකට කවර දඬුවමක් ලැබෙයිද? අපි ඔහු තලවා බැහැර කරන්නේම ඔහුට ලැබෙන දඬුවම එයයි. මේ පිස්සෙකුට මොන දඬුවම් දීම නැද්ද? තල්ලා තල්ලා දානවා පැත්තකට. එච්චරයි කිව්වා. ඉතින් මෙසේ මහරජාණනී උමතුව විසින් කළ අපරාධේ දඬුවමක් නොවේ. එහින් උම්මත්තකයා විසින් කළ දෙහි දෝෂයක් නැත්තේය. පිළියම් කළ හැකි බවක් නැත්තේය. කියන්නේ පිස්සු වේ හැදිලා කරපු කෙනාගේ කර්ම ශක්තිය බලවත් වෙන්නේ නැහැ කියනවා. එහෙමයි ස්වාමී. ඒකයි මේ තියෙන්නේ. ඊට පස්සේ මෙසේම මහරජාණන් අපගේ බෝසත්ත්වයේ කුමන්ත්‍රණයේ මෙහෙවන ලදව ලදුව චන්ද්‍රවති රාජකන්‍යාව දුටුසැනින් උමතු බවට පත් වූයේය. සිහි විකල් වූයේය. රාගෙන් විසඤ්ඤ වූයේය. ආකූල ව්‍යාකූලව ගියේය. වහවහ කරන්නෙක් වූයේය. ඒ විශ්ෂිප්ත වූ භ්‍රාන්ත වූ ලෝලිත සිතින් මහත් වූ පසු ඝාතනෙයි සත්ව ඝාතනෙයි රැස් වූ රුධිරයෙන් යුතු වාජේය නම් යාගය කළේය. අර ජාතක කතාවේ තියෙන්නේ. ඉතින් යම් කලක ප්‍රකෘති සිත ඇති වූයේ දෙකල්ලි බෝසත්ත්වයේ වහාම පරිදි වූයේය. පංච අභිඥා උපදවාගෙන බඹලෝ ගියේය කියලා විස්තර කරනකොට ස්වාමීනි ඒ කාරණාව පැහැදිලි කියලා රජතුමා අනුමෝදන් වුණා. ඉතින් මේ බලන්න මේ ලෝකෙ සිද්ධ වෙන දේවල් ඉතින්නේ. ඊට පස්සේ අපි ඊළඟ කාරණාවක් කතා කරමු. අවසරයි ස්වාමීනි. මිලින්ද රජුරෝ නාගසේන මහරහතන් වහන්සේ අහනවා මහත්මයා මතකද අර ජාතක චද්දන්ත චද්දන්ත ජාතකයේ ඒ මේ ඇතා මහා විශාල ඇත් සේනාවකට මේ නායකව සිටිද්දී ඒ ඇතාගේ දල කපා ගන්න ආවනේ වැද්දා සෝනුත්තර කියන. ඒ වැද්දා ඇවිල්ලා මේ දැක්ක ඒ මේ ඇතා නිතර උපස්ථාන කරන පසේ බුදු කෙනෙකුට. එහෙමයි ස්වාමී. එතකොට මේ පසේ බුදුරජාණන් වහන්සේගේට ගරු කරන නිසා මේ වැද්දත් සිවුරක් හොයාගෙන පොරවගෙන ඇතා ළඟට ගිහිල්ලා ඇතාව විදලා මරලා මේ දල දෙක කපා ගන්න මේ කටයුතු කළා. එහෙමයි. ඊට පස්සේ අර මේ ඊතාලියේ වැදුන ඇතා තමන් ළඟට ආපු සෝනුත්තර වැද්දාව උස්සලා පොලේ ගහන්න හිතලා කසාවත දැක්ක ගමන් නතර කළානේ. එහෙමයි ස්වාමීනි. මේක තමයි මේ කියන්නේ. කැලේ සිටි සෝනුත්තර නම් වැද්දා අල්වා මරමි සොඳින්ගෙන පරාමර්ශනය කරන්නේ බුද්ධ ආදී ඍෂිවරුන්ගේ ධජයයි කියන ලද කාෂාය වස්ත්‍රයේ දුටුවේය. දැක අරහත් ධජය නම් සත්පුරුෂයන් විසින් හානි නොකළ යුතු දෙයක් යයි සිතා එයට සත්කාර කළ යුතු යයි සිතා බලවත් වේදනාවෙන් සිටි හස්ති රාජයාට ඒ සත්පුරුෂ සංඥාව ඇති වූයේය. බලවත් වේදනාවෙන් මරණේ පෙනිපෙනී හිටපු අර ඇතා කසාවත දැකලා ඒ තමන්ගේ වේදනාව යටපත් කරගෙන කසාවතට ගරු කළා කියනවා. මේ බෝධිසත්වයෝ. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ දල දෙක කපාගෙන යනවා. දල දෙක කපාන ගිහිල්ලා ඒ බිසව ඒ දල දෙක උඩ ඉඳලා නාවන්න හදනකොටම බිසව පපුව පෙල්ලලා මැරෙනවා. ඒ මහ බෝධිසත්වයන්ගේ දල මත මේ ඉන්දේ බිසවට පිනක් කියන්නේ ඉතින් ඒ ඒ පාපකාරී ස්වභාවයනේ. මිය යනවා. ඉතින් ওই ජාතක කතාව. ඒතකොට කියනවා ඒ වෙලාවේ කසාවතට එහෙම ගරු කළා නම් මේ ජෝතිපාල මානවකයා වෙලා ඉද්දී බුදුරජාණන් වහන්සේට මුණ්ඩක වාදයෙන් ශ්‍රමණක වාදයෙන් නොගැලපෙන පරස වචනෙන් ආක්‍රෝෂ කළේ ඇයි? දැන් මහත්ය තියෙනවා මීට කලින් අපේ බුදුරජාණන් වහන්සේට කලින් ලෝකේ පහළ වුණ කාශ්‍යප තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කාලේ අපේ මහා බෝධිසත්ව ඉපදුනේ ජෝතිපාල කියලා මානවකෙක් වෙලා. එහෙමයි. තරුණේ. එතකොට මේ තරුණයා ගේ යාළුවා තමයි ගටිකාර කියන කුඹල් කරුවා. ඒ ගටිකාර ඒ කාලේ අනාගාමී කෙනෙක්. එතුමා තමයි දැන් ගටිකාර මහ බ්‍රහ්ම රාජයා කියන්නේ. ඊට පස්සේ ඒ ගටිකාර කුඹල් කරුවා ගේ යාළුවා ජෝතිපාල. ඉතින් ජෝතිපාල මුණ ගිහිලා මේ කියනවා තථාගත රහත් කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා සත්‍යය මේ දුකෙන් නිදහස් කරනවා අපි බලන්න යන් කියලා. ඊට පස්සේ කියනවා ඔය හිස මුඩු ශ්‍රමණයෝ කවුද බලන්න යන්නේ? එහෙමයි. කියලා ආක්‍රෝෂ කරනවා. ඊට පස්සේ ඔන්න දැන් කියනවා අහන්නෙම නැහැ. ඊට පස්සේ දවසක් ගඟේ නාන්න ගියා. නාන්න ගිය වෙලාවෙත් කියනවා මේ ජෝතිපාල කාශ්‍යප තථාගතයන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ බලන්න යමු. අනේ ස්වාමීන් වහන්සේයි. ඊට පස්සේ කියනවා මේ මට මේ ආයෝවා කියන්න එපා මම හිසමුදු ශ්‍රමණයන්ට අපි කැමති නැහැ කියනවා. එහෙමයි. ওই ශ්‍රමණයෝ කියලා කියන්නේ පහත් జాතියක් අපි කැමති නැහැ. ඊට පස්සේ දෙවෙනි වතාව තුන්වෙනි වතාවක් කියලා ඊළඟට මොකද කරන්නේ? මේ ඇඳගෙන ඉන්න සලුවෙන් අල්ලගෙන ඉනේ ඉන රෙද්දෙන් මෙහෙම අල්ලගෙන කියලා යමු අපි කියනවා. ඊට පස්සේ කියනවා මට බෑ. ওই හිසමුදු ශ්‍රමණයෝ බලන්න අපි මට බෑ. අර නාන එන කඩෙන් ඇල්ලුවා. එහෙමයි ස්වාමී. අල්ලලා කිව්වා යම් මේ කාශ්‍යප තථාගතයන් වහන්සේ බලන්න. ඊට පස්සේ කියන්න එපා මම කැමති නෑ. ඔය සමුඩු ශ්‍රමණයන් දකින්න කැමති නෑ. ශ්‍රමණේ උසස් જાතියක් නෙවෙයි කියලා. ඊට පස්සේ මොකද කියන්නේ කෙහෙවල්ෙන් අල්ලගත්තා. එතකොට මේ ජෝතිපාල මානවකයා කුලයෙන් උසස් රාජ්‍ය પરම්පරාවෙන් එන උතුම් කෙනෙක්. ජෝති මේ ගටිකාර කුඹල්කරුවේ. කුඹකාර වංශයනේ. එහෙමයි. ඒකට දාස ගණයට වැටෙන්නේ. එතකොට ජෝතිපාල මානවකයා කල්පනා කළා මං වාගේ උසස් කුලේ උපන් කෙනෙකුට මේ මේ බ්‍රාහ්ම උසස් බ්‍රාහ්මණ කුලේ ජෝතිපාල මං වාගේ උසස් කුලේ උපන් කෙනෙකුට මේ ගටිකාර මේ විදිහට කෙහෙවලින් අල්ලනවා කියලා කියන එක මේ සාමාන්‍ය දෙයක් නෙවෙයි. එහෙනම් මේ කාශ්‍යප තථාගතයන් වහන්සේ බලමු බලන් යනවා කියලා කියන්නේ ඒකේ මොකක් හරි විශේෂයක් ඇති කියලා කිව්වා. හා අතාරින්න මං එන්නම් කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දැහ දකින්න ගියා. ඉතින් කාශ්‍යප තථාගත බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළා. ඉතින් ඒ ධර්මයට පැහැදිලා මටත් සසර දුකෙන් නිදහස් වෙන්න ඕන කියලා මහාන වුණා. එහෙමයි. අපේ බුදුරජාණන් වහන්සේ කලින් බුද්ධ ශාසනේ මහාන වෙච්ච භික්ෂුවක්. ඒතර බලන්න බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පාරමී ධර්ම පුරන කෙනාට හැම වෙලාවෙම මම බුදු වෙනවා මම බුදු වෙනවා මම බුදු වෙනවා මම බුදු වෙනවා මම බුදු වෙනවා කියන මන්තරයක් නැහැ. ස්වාමීනි මේ සමාජය එහෙම තමයි කියන්නේ. ඉතින් මන් දන්නේ නැහැ. ඉතින් මේ තමයි ධර්මය. එහෙමයි අවසරයි. ඊට පස්සේ ඉතින් කාශ්‍යප තථාගතයන් වහන්සේ දිවසින් දකින්නවානේ ඉතින් ළඟට එන කෙනා. ඉතින් උන්වහන්සේට කොච්චර දහම් ඒ වෙලාවේ ඇතිවෙච්ච චිත්ත ස්වභාවය අපිට තේරෙන්නේ නැහැ. ඉතින් දකින්නවනේ මේ අනාගතේ බුදු වෙන කෙනා. එහෙමයි ස්වාමීනි. ඉතින් ඒ උනාට පැවිදි දුන්නානේ. ඊට පස්සේ ඒ විදිහට පැවිදි වුණා. ඉතින් රජුරු වහන්නේ ජෝතිපාල මානවකයා ඔය විදිහට කිව්වනම් ඉතින් කලින් අර තිරිසන් සතෙක් වෙලා ඉපදිලා සිවුරට ගරු කළා නම් දැන් මේ මානවකෙක් වෙලා මොකද මේ ශ්‍රමණයන්ට බයින්නේ? එහෙමයි. ඒක සිවුරට ගරු කළා තිරිසනෙක් වෙලා ඉඳලා කියලා කිව්ව කතාව ඇත්තනම් අර ඇතාගේ කතාවේ මේක බොරුවක්. මේක ඇත්තනම් ඒක බොරුවක්. කියලා විස්තර කළා. ඉතින් මේක ඔබ වහන්සේ කරා පැමිණුණා. ඔබ වහන්සේ මේක සංසිඳවලා දෙන්න. මහරජාන්නේ ඔක ওই විදිහටම සිද්ධ වුණා කියනවා. මහරජාන්නේ ජෝතිපාල මානවකයා ওই පරිභව කරන ලද වචනය උපන් ජාතියට උපන් කුලයට වසඟ වීමෙන් කරපු එකක්. එහෙමයි ස්වාමී. මහරජාන්නේ ජෝතිපාල මානවකයා සැදැහැ නැති පහන් නැති උසස් බ්‍රාහ්මණ කුලයේ උපන් කෙනෙක්. රජ කුලේ නෙවෙයි බ්‍රාහ්මණ කුලයේ උපන් කෙනෙක්. ඔහුගේ මව්පියවරු සොහිර සොහිරියෝ දැසිදාස් කම්කරු මිනිස්සු බ්‍රහ්ම දෙවියා අදහන්න ඕය. බ්‍රහ්මයා. ඒ කියන්නේ බලන්න කාශ්‍යප බුද්ධ ශාසනයේ තේ බ්‍රහ්මයා දෙහිම කියන කෙනා. ඒක සියලු කල්ලි ස්වාමීනි මේ. ඒ අනිත්‍ය ඉතින් ඇතිවි නැතිවි යනවා. සොහිරියෝ දැසිදාස් ඔක්කොම ඒක කරන්න කියනවා. ඔව් බ්‍රහ්මයාටමයි ගරු කරන්න කියනවා. ඒ බ්‍රහ්මනවරු මෙසේ ඊතා උත්තමයයි සිතා අවශේෂ පැවිද්දන්ට ගරහතේ එයාලා හිතන්නේ මහා බ්‍රහ්මයාමයි ශ්‍රේෂ්ඨ කියලා පැවිද්දන්න ගරහනවා. ඊට පස්සේ පිළිකුල් කරනවා. ඔවුන්ගේ වචනේ පුංචි කාලේ ඉඳලම අර ජෝතිපාල මානවයකට ඇහිලා ඇහිලා අර ශ්‍රමණයෝ ගැන කතා කරන වචන විදියට පුරුදු වෙලා තියෙන ඒවා. එහෙමයි ස්වාමීනි. ඉතින් ගටිකාර කුඹල් කරුවා කියද්දී යම් කියලා. ඒ මුළු ශ්‍රමණේකු දැකීමෙන් කවර ඵලයක්ද කියලා අර පුරුදු කරපු වචන ටිකම ආවා. එහෙමයි ස්වාමීනි. දැන් දෙමව්පියෝ කියන දේවල් දරුවෝ පුරුදු වෙන්නේ. දැන් දෙමව්පියෝ දරුවන්ට කිව්වොත් එම ආන්න පුතේ සාදු කියලා ඒකා මැරෙන කල්ම සාදු තමයි. ලොකු සාදු පොඩි සාදු ඉස්කෝලේ සාදු නේද? බණ කියන සාදු අර සාදු මේ සාදු. ඉතින් අම්මලා පූජා කළොත් අන්න පුතේ ස්වාමීන් වහන්සේ කියලා ඒ ළමයි ස්වාමීන් වහන්සේ කියනවා. අන්න පුතේ හාමුදුරුවෝ කිව්වොත් හාමුදුරුවෝ කියනවා. ඉතින් කියන විදිහට ළමයි වචන උච්චාරණය කරනවා. ඉතින් අර උසස් බ්‍රාහ්මණ වංශය ඉපදිලා ඒ බ්‍රාහ්මණ වංශය ඉහළ තියාගෙන අනිත් අය පහත් කියලා අර પરම්පරාවෙන්ම ආපු ස්වභාවය ඒ දරුවට සිද්ධ වුණා කියනවා. එහෙමයි ස්වාමී. මහරජාණනි අමෘත රසයෙන් යුතු දෙයන් විෂම වූ දෙයකට පැමිණ තිත්ත බවට පත්වේ. අමෘත රසයෙන් යුතු දෙයක් තිත්ත වෙනවා කියනවා. එහෙමයි. විෂම දෙයකට ඇවිල්ලා. සීතල ජලයේද ගින්නට පැමිණ රත් වෙයි. එහෙම මහරජාණනි ජෝතිපාල මානවකයා සැදැහැ නැති නොපහන් කුල ඉපිද ඒ කුල වසඟයෙන් අන්ධ වී තථාගතයන් වහන්සේට ආක්‍රෝෂ කළා පරිභව කළා. මහරජාණනි දැල්වෙමින් එළිය විහිදෙමින් තිබෙන මහා ගිනි කඳක් ජලයේ පැමිණ එහි තෙද නසා සිහිල්ව නැත්තෙන් ගිලිහුණු ඵලයක් කළු පැහැ ගැන්වේ ගිය ලෙසින් ගින්නද කළු පැහැ ගැන්වේ අඟුරු බවට පත්වේ. මහා තේජස නැති කරගන්නව අර වතුරට ගිය ගම. එහිම මහරජාණන්ගේ ජෝතිපාල මානවකයා මහත් පිං ඇති සදහැවත් විපල වූ ඥාණයෙන් බබලන කෙනෙකි. එනමුතු සදහැ නැති නොපහන් කුලයක උපන්නේය. ඒ කුල වසඟයෙන් අන්දව තථාගතයන් වහන්සේට ආක්‍රෝෂ කළේය, පරිභව කළේය. තථාගතයන් වහන්සේ ළඟට ගොස් බුදුගුණ දැන දාස වූ සිතින් සිටියේය. ජින ශාසනයේ පැවිදිව අභිඥා අෂ්ට සමාපatti උපදවා බඹලෝගියේය. එහෙමයි ස්වාමී. අභිඥා අෂ්ට සමාපatti උපදවලා තියෙනවා කාශ්‍යප බුද්ධ ශාසනය. බ්‍රහ්ම ලෝකීකදීවා. මහරජාණෙනි මේ විස්තරය කියනකොට නාගසේනයන් වහන්සේ සාදු සාදු කියලා අනුමෝදන් වෙනවා. ඉතින් මහත්මයා මං කල්පනා කළේ බෝධිසත්වයෝ වගේ උත්තම කෙනෙකුත් ඒ වගේ පවුලක ඉපිදලා එහෙම වුණොත් එහෙම දැන් මේ තිසරණේ පිටර සුගතියකට පැන ගන්න නැතුව ඔය බෝම්බ පුපුරාගෙන කඩු කිනිසි තියාගෙන ඉන්න මිලේච්ච පවුලක ඉපදුණු එහෙමයි ස්වාමීනි. ඇයි සිංහල බෞද්ධ අම්මලාගේ බඩවල් ටික එවුම් රැකගෙන එවුම් ප්‍රතිබනවා. ඊළඟට සිසේරියෙන් කරගන්නවා. එහෙමයි. ඊළඟට මේ එක එක නස්පැත්වීම වලට අහුවෙලා ගබ්සා කරගන්නවා. ඉතින් ඊට පස්සේ මේ මේ දරුවෝ දරුවෝ ඕන තරම් හදන මිසන මේ මිත්‍යා දෘෂ්ටික පවුල් වල ඉපදුණා මනුස්ස ලෝකෙ ඉපදෙන්න කර්මයක් මුල් කරගෙන ඉපදුනොත් ඒතකොට ඒ ඒ ආගම ඒ දර්ශනය ඒ කතාබහ මරපන් කොටපන් ආක්‍රමණය කරපන් අපේ මේ අපේ ජාතිය ලෝකේ පුරාම පතරපන් කියන ඒවා පොඩි කාලේ ඉඳලා ආවොත් දැන් බුදුරජාණන් වහන්සේට වැඳ වැඳ ඉන්නේ උම්ම ඊළඟට අව්‍යාවිදරම් බුදු පිළිම කඩන්න පටන් ගන්නවා මේ බලන්න මහා බෝධිසත්වයන්ට උනත් උපම් පවුල බලපෑවා කියනවා මේ වගේ මේ මිලේච්ඡ ජනයා අතර උනා පින් තියෙන සදහැවත් අය ඉන්න පුළුවන් උපම් පවුලේ දෝෂේ නිසා ඒ විනාශෙ වෙච්ච හැබැයි ඔවුන්ද යම්කිසි දවසක පිරිසිදු ශ්‍රී සද්ධර්මයේ ඇසුනොත් ඔව් වෙනස් වෙලා යනවා දැන් වෙනත් ආගම් වල ඉන්න අය දැන් සමහරවිට ධර්මය අහන්නේ දැන් එයාලගේ යම් කර්ම ශක්තියකින් එක එක ආගම් අදහන අය අතර ඉපදුනා නමුත් සසරේ පුණ්‍ය ශක්තියකින් තථාගත ශ්‍රී සද්ධර්මයේ සංවේදී එහෙමයි ස්වාමීනි ඒ ඔවුන්ගේ බලවත් පුණ්‍ය ශක්තිය. එහෙමයි. ස්වාමිනේ බෞද්ධ කුල කාන්තාවක් පිනැති දරුවන් ලබන්නේ නැයි කියන අදහස දරාගෙන අර ඒ වළක්වන්න කටයුතු කරන්නේ නැතුව කටයුතු කරනවා නම් මේ පරිද්දෙන් පිනක් රැස් කරගන්න. ගොඩාක් ඉතින් මනුස්ස ලෝකෙට මානසික උපද්දනේ කොච්චර පිනක්ද මහත්තයා. විශේෂයෙන් මේ කාලේ මනුස්ස උපත් සිද්ධ වෙන එක ගොඩාක් හොඳයි ධර්මය ඇහෙන නිසා. සෑය බෝධිය විහෙර විහාරයේ අගේ සාධනාදේ පැවැත්වෙන නිසා. අනිතික සිංහල ජාතියට බුද්ධ ශාසනයට පිහිට ලැබෙන පිරිසක් අවශ්‍ය නිසා. ඒ නිසා මම නම් නිතර දැන් මේ මේ මම නම් හිතන්නේ යම් පවුලක දරුවෝ තුන් දෙනාට වැඩි ඉන්නවා නම් ගොඩාක් පින්වන්ත පවුලයි. මම දන්න විදිහට අපි තොරතුරු දැනගෙන තියෙන විදිහට ගොඩාක් පවුල්වල ඒ පවුල්වල ගොඩාක් පින්වන්ත දරුවෝ ගොඩාක් පින්වන්ත දරුවෝ ඉපදෙන්නේ අවසානයේද. එහෙමයි ස්වාමී. හතරවෙනියට පස්වෙනියට. එහෙයි. අපි තොරතුරු හොයලා බලනකොට යම් යම් පවුල්වල විශේෂ හැකියාවල් තියෙන ගුණවත් දරුවෝ බලබලා යනකොට ඒ දරුවෝ ගොඩාක් අර ඉස්සෙල්ලා ඉපදිච්ච අය නෙවෙයි. එහෙන් වැරදි අදහසකට යන්න එපා. මේ ඒකයි ඉතින් ඒ නිසා සමහරවිට තමන්ගේ ජීවිතේ සුවපත් කරන දරුවා ඉපදෙන්නේ තුන්වෙනියට පුළුවන්. හතරවෙනියට පුළුවන්. ඒ නිසා පින්වත් අම්මලා තාත්තලා ඒ දරුසොත් මේ පුත්තවත්තු මනුස්සානම් කියවනේ. මිනිස්යාට පුත්තවත්තු මනුස්සානම්. මිනිස්යාන්ට වස්තුවක් ඉතින් ඒකනේ. ඒකයි. මේ අවසරයි තව කාරණාවක් ස්වාමීන් දැනගන්න. දැන් මේ මොහොතේ දරුවෙක් දරාන කුසේ ඉන්න අම්මා කෙනෙක් මේ දරුවාට මම ශාසනය පෙන්වනවා. ජයමා හාමුදුරුවෝ පෙන්වනවා. මහසෑය පෙන්වනවා. දැන් ගොඩාක් මහත්ය ඕවන් මේ මිනිසුන්ට කල්පනා වෙන්නේ ආර්ථිකයනේ. එහෙමයි ස්වාමී. කියන්නේම ආර්ථිකේනේ. ආර්ථිකේ කොහෙද? ඉන්න තැන් කොහෙද? එහෙම නෙවෙයි ඒ දරුවා ඉපදිලා ඒ දරුවා ආපු විදිහක් තියෙනවනේ කර්මානුරූපව. සමහරවිට ඒ පවුල් ගොඩාක් වෙනස් වෙනවා අර ඉපදෙන දරුවා අනුව. ඉපදෙන දරුවා අනුව වෙනස් වෙනවා. ඉතින් ඒ නිසා මේ නිකාම් මේ නිකන් නැකත් කේන්දර හදාගෙන ඉපදෙන්නත් කලින් මේ ඉරණමම ලියාගෙන මේ ඉන්න එක නිසා තමයි මේ සිංහල ජාතිය වඳුනේ මොනව කරන්නද ඉතින් අපි කරුණු කාරණා ඔය විදිහට කතා කරගෙන යමි. ඉතින් ඒ කිව්වේ බලන්න බෝධිසත්වය පවා මේ මේ කුලමාන්නෙන් යුතු බමුණු පවුලක ඉපදිලා ඉපදිච්ච නිසා කසාවතටම ගැරෙහුවා. එහෙමයි සම්. පස්සේ ඉතින් ඒ ඔක්කොම ටික හදාගෙන දින ශාසනයේ ප්‍රයෝජන ගත්තා. ඉතින් ඊළඟ කාරණාව තියෙනවා මහත්තයා නාගසේන මහරහතන් වහන්සේගෙන් අහනවා මිලිඳු රජුරෝ ස්වාමිනී ගටිකාර කුඹල්කරුවාගේ නිවසේ ඒ තුන් මාස පුරා අහස වහල කොට තිබුණේ වැස්සට නොතෙමීය කියලා කාරණාවකුත් තියෙනවා. ඒ කියන්නේ ඒ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ගොඩාක් විශ්වාසවන්තයි ගටිකාරට. එහෙමයි. ඉතින් දවසක් කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කුටිය තෙමෙනවා. ඉතින් සංඝයාට කිව්වා මේ කුටිය සෙවිලි කරන්න කියලා. සොයාගෙන ගිහිල්ලා ගටිකාරගේ ගෙදර වහලා තිබ්බ පිදුරු ටික අරගෙන ආවා. එහෙමයි. ඉතින් අම්මයි තාත්තයි අහනවා කවුද මේ කියලා. ඇස් අන්දයි ගතිකාරගේ අම්මයි තාත්තා. ඊට පස්සේ කියනවා කාශ්‍යප තථාගතයන් වහන්සේගේ කුටිය තෙමෙනවා. ඒකයි පිදුරු හොයාගෙන ආවේ. ඊට පස්සේ කියනවා අනේ සාදු සාදු වරන් යන්න කියලා සතුටු වුණා බුදුරජාණන් වහන්සේගේ කුටිය සෙවිලි වෙනවා අපි තෙමුණක් කියලා. ඒ වස් කාලයක සිද්ධ වුණේ. ඉතින් ගටිකාර වලන් හදන්න මැටි හොයාගෙන ඇවිල්ලා ගෙදෙට්ට එනකොට වහලේ නැහැ. අම්මේ මේ වහලට මොකද වුනේ? කියනවා තථාගතයන් වහන්සේට කුටිය මේ කුටිය වහන්න ගෙනිච්ච කියලා අනේ සාදු කියලා ඇතිවිච්ච ප්‍රීතිය මාසයක් තිබ්බා. අර අම්මලාට ඇතිවෙච්ච ප්‍රීතිය සති දෙකක් තිබ්බා. ඒ වස්තු මාසෙම වැස්සා අර ගේ තෙමෙන්නේ නැහැ. එහෙමයි ඉතින් ඔබ වහන්සේ ওই ගතිකාර සූත්‍රය කියලා මජ්ක්‍ධිම නිකායේ විස්තරය තියෙනවා. ඉතින් එහෙම කියනවා. ඉතින් ගතිකාරගේ gedara තිබ්බ වාහලේ ගලවගෙන ඇවිල්ලා කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කුටියට යමුනේ කියලා. කිම ස්වාමීන් නාගසේනයන් වහන්සේ මෙසේ උස්සන්න කුසල් මුල් තිබූ තථාගතයන් වහන්සේගේ කුටිය දෙමේ නම් තථාගතයන් වහන්සේට ඒ ආනුභාවයේ කැමති ඒ ආනුභාවයේ කැමති වේතුයි නේද? ඉතින් ස්වාමීන් නාගසේනයන් වහන්සේ ගතිකාර කුඹල් කරවාගේ නිවස වැස්සෙන් නොතෙමෙන ලෙස අහස නැමැති වහලෙන් වැසී තිබුණේ නම් එකරුණෙන් තථාගතයන් වහන්සේ කුටිය සෙමුනේ යන වචනේ බොරු වෙන්නේ. බුදුම විදිහට හිතලා තින්නේ මේ වාද. එහෙමයි ස්වාමී. ඉතින් අර පූජා කරපු පිනට ගටිකාරක ගෙදර තෙමුන් නැත්තම්. එහෙමයි. ඉතින් බුදුරජාණන් අපේ කුටිය කොහොමද තෙමෙනවා කියන කාරණාව ස්වාමී එහෙමයි. ඉතින් අහනවා දැන් ඇත්තන මේක ඔබතෝ කොටික ප්‍රශ්නයක්. මේවට රහතන් වහන්සේලාම උත්තර දෙනවා මිසක් හිතන්නවත් බෑ උත්තරයක් නම් අපිට. ඊට පස්සේ කියනවා මහරජාණනි ගතිකාර කුඹල්කරුවාගේ නිවස සියලු තුන් මාස නිවස සියලු තුන් මාස පුරා අහස නැමැති වහලෙන් වැසී තිබුණේය. වැස්සෙන් තෙමුනේ නැත. බුදුරජාණන් වහන්සේගේ කුටිය කුටිය තෙමුණා. ඒ නිසානේ පිදුරු ගේන්නේ. මහරජාණනි ගතිකාර කුඹල්කරුවා උස්සන්න වූ කුසල් මුල් ඇති සිල්වත් වූ කල්යාණ ධර්ම ඇතිව සිට අන්ධ වූ මහලු මව්පියන් පෝෂණය කරයි. ඒ කියන්නේ අනාගාමී කෙනෙක්. නැති වුණත් පොළවෙන් හරන්නේ මේ ඉවුරු වල කැඩිලා තියෙන මැටි තමයි ගේන්නේ. සල්ලි පාවිච්චි කරන්නේ නැහැ. මැටි භාණ්ඩය තියලා ඒකට හාල් පොල් සීන් තමයි ගන්න. ඉතින් ඇස් සඳහා දෙමව්පියෝ පෝෂණය කරනවා. මහාන වෙන්න ආසයි මහාන උන්නේ අම්මාගේ තාත්තාගේ ඇස් සඳනේ. ස්වාමිනේ දිවිපෑත්ම හරීම අසිරිමත් හරි පුදුම ජීවිතයක්. ගතිකාර කුඹල් කරුවා. දැන් ගතිකාර මහා බ්‍රහ්මයා. ඊට පස්සේ ඔහුට නොපවසා ඔහු නැතිව සිටියේදී ඔහුගේ නිවසේ සෙවිලි කොට තිබූ තෘණ රැගෙන විත් භාග්‍යතුන් වහන්සේගේ කුටිය සෙවිලි කළා. ඒ ගතිකාරතමේ සිය නිවස රැගෙන යාම හේතුවෙන් කිසි කම්පාවක් නැතිව සලිත වීමක් නැතුව මනවින් පිහිටි සිටින් විපුල වූ අසම වූ ප්‍රීතියක් ලැබුවේය. බොහෝ සෙයින් අතුල්‍ය වූ සොම්නස් උපදවා ගත්තේය. අහෝ ඒකාන්තයෙන්ම ලෝකෝත්තම භාග්‍යතුන් වහන්සේ මා කෙරෙහි මා මනා විශ්වාසයෙන් යුතුය සේක කියා. ඔහුට ඒ විපාකයේ මෙලෙවදීම උපන්නේ. සතුටු වුණා. දැන් ගේක වහලේ ගලවන යනකොට. දැන් අද කාලේ අපි ගත්තොත් එහෙම ගෙදරක වහලයක් ගලවලා මේ එහෙම එහෙම එකක් නැහැ නේ. අනේ ස්වාමීනි, තරම්ම භාග්‍යවතුන් වහන්සේ විශ්වාසයෙන් කාරුණිකව ඒ අනේක තමයි තරම්ම මාව විශ්වාස කළානේ කියලා හිතනකොට හිතනකොට ඒ කුසල් ශක්තිය මෙලෝජී මේ විපාක දීලා ඒ කුටිය තෙමෙන්නේ නැතුව ගියා කියනවා ගෙදර. එහෙසම්. මහරජාණනි තථාගතයන් වහන්සේ තම කුටිය තෙමී ගිය විකාරයකින් කම්පා නොවනසේක. බුදුරජාණන් වහන්සේ කියන්නේ තමන්ගේ කුටිය තෙමුණු පමණින් සලිත වෙන කෙනෙක් නෙවෙයි. මහරජාණන් සිනේරු පර්වත රාජයා නොයෙක් සියදහස් ගණන් සුලම් ප්‍රහාරයෙන් ගෙනුත් කම්පා නොවේ, නොසැලෙයි. මහා ජල කඳෙන් යුතු ප්‍රවර වූ මහා සාගරයේ නොයෙක් සිය ගණන් නහුසයකින් යුතු මහා ගංගාවන්ගේ ජලයෙන් නොපිරී විකාරයටපත් නොවේ. ඒ වගේ මහරජාණෙනි කුටියක් තිබුණ පමණින් බුදු කෙනෙක්ගේ හිත කම්පා වෙන්නේ නැහැ. අදිෂ්ඨාන කරන්න තරම්, උද්දාමයටපත් වෙන්න තරම්, සංවේග වෙන්න තරම්. පිරිනිවන් පාන්න යනකොට අපේ බුදුරජාණන් වහන්සේ පෑම් පොදක් අරගෙන ගියේ නෑනේ. සිරිපා කමල තබ තබා යොදුන් ගණනක් උන්වහන්සේ වඩිද්දී 25 පොලක කලන්තය හැදිලා තියෙනවා. පෑම් පොදක් අරගෙන යන්නේ නෑනේ බුදුරජාණන් වහන්සේ. ඉතින් පෑන් නැති වුණාට පස්සේ ආනන්ද ගඟකින් පෑන් අරන් එන්න තියෙනවා කියලා වදාරනවා මිසක් වතුර මවලා ගන්නෑ නේ. බුදු මේ මිනිසුන්ට හිතෙන්නේ අර ප්‍රාතිහාර්ය පාන්න ඕන මේ ප්‍රාතිහාර්ය පාන්න ඕන කියලා කෙලෙස් සහිත බව නිසා. එහෙමයි ස්වාමී. ඒ ක්ලේශ බුදුවරුන්ට නෑ. අපි නම් අපිනේ හිතන්නේ අපිට යන්න පුළුවන් නම් ආසින් ලෝකේ වටේ යනවා අර කන්දෙන් මේ කන්දට යනවා හිතපන් උඹලට හොඳ වැඩක් දෙන්නම් කියලා. එහෙම නෑ. ඒ ක්ලේශ ප්‍රහාණයි. කියනවා මහරජාණෙනි තථාගතයන් වහන්සේගේ කුටිය තෙමෙයි නම් ඒ මහජනයාට අනුකම්පා පිණිසය මහරජාණන් තථාගතයන් වහන්සේලා මේ කරුණු දෙක සලකමින් Taman සකසාගත් සිව්පසේ නොවලඳනසේක. එහෙමයි ස්වාමීනි. බුදුරජාණන් වහන්සේට මොනවා සිද්ධ වුණත් ඒකෙන් අනුකම්පාවක් ලෝකෙට උපකාරයක් තියෙනවා. මේ ශාස්ත්‍රඥ වහන්සේ අග්‍ර දක්ෂිණීය වනසේකයි භාග්‍යතුන් වහන්සේට සිව්පසේ පූජා කොට දෙව් මිනිස්සු සියලු දුකෙන් නිදහස් වන්නාහුය. එහේ ස්වාමීනි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පින්ඩපාතේ වඩිනවා, බෙහෙත් වළඳනවා. කුටිසෙනසුන් වල වැඩ ඉන්නවා. මොකද ඒකෙන් මිනිස්සු පින් කරගන්නවා. 이르දි ප්‍රාතිහාරි දක්වා මේ මාර්ගයෙන් තමන්ගේ ජීවිතය සලසා ගන්නේ කියා අන්‍යව තථාගතයන් වහන්සේ උපවාද කොට පවසිදු කර නොගරණීත්වා යනුකම්පාවෙන්. එතන බුදුරජාණන් වහන්සේට ඕන දාන වෙල මෙතන පහල කර ගන්න පුළුවන් 이르දි. ගියක් ගියක් ගානේ පින්ඩපාතේ වඩින්න ඕනේ නෑනේ. එතකොට කවුරු හරි අනාගතයේ කෙනෙක් මව මවා මේවා ගත්තා කියලා චෝදනා කරන්න පුළුවන්. බුදු කෙනෙකුට චෝදනා කළ වචනයකින්වත් ලෝක සත්‍යය පවු කර ගන්නවට ලෝක සත්‍යය කෙරෙහි අනුකම්පාවෙන් පහළ වුණු බුදුරජාණන් වහන්සේ කැමති නෑ. එහෙමයි ස්වාමීන් ලෝක සත්‍යයට අනුකම්පා නිසා ස්වාමීන් එතකොට සර්වඥන් වහන්සේගේ අදහස් ක්‍රියාකලාපේ ඒ සියල්ල ගැන අපිට මුකුත් කල්තබා එහෙම කියන්න තේරෙන්නේ නැහැ ඒක. මේ රහතන් වහන්සේලා විස්තර කරන දේවල් නෙමෙයි. අවසරයි ස්වාමී. ඉතින් මහරජාණෙනි මේ කරුණ දෙක සලකා බුදුරජාණන් වහන්සේ සිව්පස්සේ පිළිගන්නවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ කුටි සෙනසුන් පින්ඩපාතය බෙහෙත් ඊළඟට සිවුරු පිළිගන්නේ අර ඒවා පූජා කරන අයට බොහෝ සැප සම්පත් සැලසෙනවා. විපාක. එහෙමයි. අනිත් එක තමයි ඔය ඉර්ධියන සිවුරු ඉර්ධිය මවා ගන්න පුළුවන්. ඇයි ඉර්ධියෙන් පාංශකූල සිවුරු මේ එහි භික්ෂු උපසම්පදාවෙන් ශ්‍රාවකයර දෙන්නේ? එහෙමයි. ඒ වුණාට බුදුරජාණන් වහන්සේ කවදාවත් සිවුරක් ඉර්ධියෙන් මවාගෙන නැහැ බුදුරජාණන් වහන්සේ දවසක් සිවුරු හොයාගෙන වඩිනකොට බුදුරජාණන් වහන්සේ එක වීදියේක පුන්නා කියන 16 ජරාවතල දාපු රෙද්දක් ගහයල්ලා ගන්නකොට නැලියක් පමණ පණුව රෙද්දෙන් වැටලා තියෙනවා. එහෙමයි ස්වාමී. ඒ රෙද්ද සෝදලා බුදුරජාණන් වහන්සේ ජීවිත තරන්තය. එහෙයි. එතකොට ඒ ඔක්කොම උපකාර පිණිස. එහෙමයි ස්වාමී. උපකාර පිණිස. ඉතින් ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේලා කියන්නේ මැජික් පෙන්වා පෙන්වයි නෑ නෙවෙයි. අද කාලේ කවුරුහරි මැජික් පෙන්වුවොත් එහෙම ආන්න එයා බුදු කෙනෙක් විදිහට සලකයි. මේ බුදුරජාණන් වහන්සේ මහන්තයන් නිවන ගැන කෙසේ වෙතත් මේ නිවන දේශනා කරපු බුදුරජාණන් වහන්සේ ගැන හරි අල්ප මාත්‍ර තේරුමකට එන්න නම් පුදුම පිනක් චිත්ත ශක්තියක් නුවණින් විමසීමක් තියෙන්න ඕන. එහෙමයි ස්වාමීනි. බුදුරජාණන් වහන්සේ කියන්නේ කවුද කියලා තේරුම් ගන්න. ඉතින් දේශනා කරනවා මහරජාණන් ඉදින් සද්දෙමිඳුන් හෝ බ්‍රහ්ම රාජයා හෝ තමන් වහන්සේ හෝ නොතෙමෙනසේ ඒ කුටිය කරන්නේ නම් එකරුණින් ඒ දොස් සහිත වන්නේය. වැරදිද වැරදි සහිත වන්නේ නිග්‍රහ සහිත වන්නේය. මේ බුදුවරයෝ අద్භූත ක්‍රියා කොට ලෝකයා මුලාවටපත් කරන්නාහුය. අධික කොට කරන්නාහුයයි පවසති. එහින් ඒ කරුණ වර්ජනය කළ යුත්තේ මහරජාන් මේ තථාගතයන් වහන්සේලා කිසිවක් නොඉල්ලනසේක. එසේ වස්තු නොඉල්ලීමෙන් ඒ පරිභවයට ලක් නොවේ. බුදුරජාණන් වහන්සේ ඉල්ල ඉල්ල යන්නේ. අනිතක ඉවිදියෙන් මවමවා යම් දේවල් පරිභෝග කරන්න ගියාට පස්සේ අන්නයි චෝදනා කරන්න පුළුවන්. ඒ කෙනාට චෝදනා කරන්න කරුණක් දෙනවනේ. ඉතින් ඒකෙන් ඔහුට පවු රැස් වෙනවා. බුදුරජාණන් වහන්සේ කැමති නෑ තවත් කෙනෙකුට පාපයක් දුකක් රැස් වෙනවට. ඉතින් මේ කිව්ව ගමන් බොහෝ සන්තෝෂයට ප්‍රීතියටපත් වෙනවා මේ නිලඳු රජතුමා. ඉතින් ඒ විදිහට තමයි පරිච්ඡේදය අවසන් වෙන්නේ. ਸਰවඥන් වහන්සේ අසම සමවන ශේඛනේ. අසම සමයි. බුදුරජාණන් වහන්සේ ඒකෙන් බුද්ධ විෂය අචින්තිය කියලා කියන්නේ ඒකනේ. ස්වාමීන් අවසරයි ඔබ වහන්සේට පුණ්‍යානුමෝදනා වේවා. පින්වත්නි අද දවසේ මිලිඳු රාජ ප්‍රශ්නය සදාම් පිළිසඳර පිණිස පවතින කාලය නිමා වුණා. රාජ ප්‍රශ්නය සදහම් පිළිසඳර